අලුත් දින දර්ශන දිහා බලාගෙන පරණ දේවල් පැත්තකට දාලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාවල් සාමාන්‍යයෙන් අපි ඒ හිත අලුත් කරගන්න උත්සාහ කරනවා නම් සමහර විට සමහර පරණ දේවලුත් ආරක්ෂා කරගන්න රැකගන්න වෙනවා. ලෝකයේ තිබෙනව හැම පරණ දේවල් මතක වස්තු හැටියට සිහි වටන හැටියට පවත්වගෙන යන සිරිතකුත්. නමුත් බොහෝ විට බොහොම දිනෙක මතක වස්තු හැටියට සිහි වටන හැටියට පවත්වගෙන යන්නේ ආරක්ෂා කරගන්නේ කෙලස් වඩන දේවල්, සසර වඩන දේවල්. නමුත් ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට අපි නියම මතක වස්තු හැටියට සිහි වටන හැටියට ප්‍රයෝජන ගත යුත්තේ ආරක්ෂා කරගත යුත්තේ අපේ සිත වැඩෙන සිත පිරිසිදු වෙන සසර දුක් කෙලවර කරන දේවලු ඒ විදිය අරමුණු අන්න ඒ විදිහේ ප්‍රායෝගික වටිනාකමක් ඇති මතක වස්තුවක්කින් උපරිම ප්‍රයෝජනය ගත්තු ස්වාමින් වහන්සේ කෙනෙක් සම්බන්ධ කතා ප්‍රවෘත්තියකුයි මේ අපි මාතෘකා කළ ගාථා වලට නිදාන කතා හැටියට පොතේ දක්වලා තිබෙන්නේ ධම්මපදට්ට කතාවේ මේ ධම්මපදේන ගාථා එක්කවග්ගේන ගාථා දෙකක් අපි මේ මාතෘකා කළේ බුදු පියාණන් වහන්සේ ඒ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ සවැත් නුවර සිටියා එක්තරා දුගී මිනිසෙක් ආනුන්ගේ කෙකුලී වැඩ කරමින් බොහොම දුකසේ ජීවත් වෙන කෙනෙක් සිටියා. කරුණාවන්ත සංඝයා වහන්සේ කෙනෙක් එක දවසක් දැක්කා මේ මිනිසයා බොහොම පිරිටි වැරහැලි රෙදි කෑල්ලක් අපි හිතමු මේ අමුඩ රෙදි කෑල්ලක් වගේ රෙදි කෑල්ලක් ඇඳගෙන නඟුලක් කරේ තියාගෙන වැඩට යනවා දැකලා කරුණාවෙන් මේ මිනිස්සුගෙන් අහනවා ඔය වගේ ඔය ජීවිකාවගෙන යනවට වැඩි නරක දෝහෙට මහාන වුණාම කියලා. අනේ ස්වාමීනි අපේ වගේ මේ දුක්ඛිත ජීවිතයක් ගෙවන අය කවුද මහාන කරන්නේ කියලා මේ මිනිස්සයා කිව්වා. ඒකට මේ සංඝයා වහන්සේ ප්‍රකාශ කරනවා නෑ ඔය පින්නතා මහාන වෙන්න කැමති නම් මම මහාන කරන්නම් කියලා. අපොයි මම හොඳයි කියලා කැමති වුණා. ඒ වෙලාවෙම මේ සංඝයා වහන්සේ අර මිනිස්සයා එක්කගෙන ගිහිල්ලා ජේතවනාරාමයට එක්කගෙන ගිහිල්ලා සීමා මාලකේ හිටවලා Taman හොඳට මේ මිනිස්සයා නාවලා සියතින්ම නාවලා සීමා මාලකේ ඉටගෙන ගිහිල්ලා පැවිදි කළා. ඒ වගේම මේ ස්වාමින්වහන්සේ යම්කිසි දූරදර්ශී වැඩකුත් කළ ඒ අවස්ථාවේ අර මිනිස්සු ඇඳගෙන හිටපු අර වැරහැඩි රෙදි කැවැල්ලත් නගුලත් සීමා මාලකයේම එක්තරා ගහක අත්තක් උඩ තබන්න සැලැස්සුවා. එතකොට මේ අලුතෙන් පැවිදි වුණු මේ හාමුදුරුවන්ට නමකුත් පට බැඳුනා නංගල කුලත් තේර කියලා. මේ හාමුදුරුව පැවිදි වෙලා උපසම්පදා වුණා. මේ හාමුදුරුව හැඳින්වෙන්නේ නංගල කුලත් ස්ථවිර කියලා. නංගල කුල කියලා කියන්නේ නඟුල් පවුලෙන් පැවිදි වුණු කියන එක වගේ මොකක් නමුත් මේ නඟුලට සම්බන්ධ නමක් මේ ආමුදුරන්ට පට බැඳුණා මේ ආමුදුරුවොත් ඉතින් අර බුදු පියාණන් වහන්සේ පහළ වුණු කාලේ සාමාන්‍යයෙන් සංඝයා වහන්සේලාට සිව්පසෙන් අඩුවක් නැහැ ඉතින් අර දුක්ඛිත ජීවිතය වෙනුවට හොඳට ඒ සිව්පස හිමත් ලැබෙනවා. නමුත් මේ අලුත් හාමුදුරන්ගේ පැවැත්ම ඒ නිවනට උපකාර වන ආකාරයෙන් කියේ නැති නිසා වෙන්න ඕන වැඩි කල් යන්න කලින් මේ ආමුදුවන්ට සිවුරු ඇරලා යන්න හිතුණා. පැවිද්ද ගැන කලකිරුණා. එහෙම සිවුරු ඇරලා යන්න හිතුණා. නමුත් කල්පනා කරනවා දැන් මට ඇඳගෙන යන්න එකක් නෑ. මේ සිවුර පිටින් මම ගියොත් මේක හොඳ නෑ. මේ ශ්‍රද්ධාවෙන් මිනිසෙන් දීපු වස්ත්‍රයක් අරගෙන ගෙදර යන එක හරි නෑ කියලා ඔන්න ගියා අර සීමා මාලකයේ තියෙන ගහ ළඟට අර වැරහැරි රෙදි කෑල්ල තියෙන තැනට ගියාම මේ ආමුදුරන්ට ලොකු සංවේගයක් ඇති වුණා. Tamanටම අවවාද කරගත්තා. ලැජ්ජ නැති මිනිහෝ මේක ඇඳගෙන ආයි කුලී වැඩ කරන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා Tamanට අවවාද කරගත්තා. ඒ අවවාද කරන අතරේ තේරුණා ඔන්න දැන් හිත ආයිත් පැවිද්දට නැඹුරු වුණා. හිත තන්පත් වුණා. සංසිඳුණා කියලා. ඉතින් නැවත ගියා ඒ පැවිදි ජීවිතයට ඒ කටයුතු කරන්න. ආයිත් ටික දවසක් යනකොට ආයිත්තර වගේම ගෙදර යන්න හිතුණා. නැවතත් එතෙන්ට ආවා. ඇවිල්ලා Tamanටම අවවාද කරගත්තා. ওই පිළිවෙලට නිතර නිතර මේ අර නඟුලත් අමුඩ රෙදි කෑල්ලත් ළඟට මේ ආමුදුරෝ යනවා. එතකොට අර අනිත් සංඝයා වහන්සේලා මේක දැකලා අහනවා එවත්නි නංගල කුලස්තවිර මොකද අර අහවල් තැනට යන්නේ නිතර කියලා. මේ ආමුදුරත් බොහොම ඥානවන්ත පිළිතුරක් දෙනවා. ස්වාමිනී මම මගේ ආචාර්යයන් වහන්සේ ළඟට යනවා කියලා. කවුද මේ ආචාර්යයන් වහන්සේ නඟුල යමුඩේ එතකොට මේ විදිහට මේ නිතර නිතර යන පුරුදු වුණ මේ හාමුදුරුවෝට වැඩි කලක්ම මේ විදිහට යන්න සිද්ධ වුණේ නැහැ. නොබෝ කලකින්ම සියලු කෙලෙසුන් අසලා උතුම් අරහත් ඵලය ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒකට රහත් වුණාට පස්සේ අර විදිහට ඒ නඟුල යමුඩේ ළඟට යන්න අවශ්‍යතාවක් නැහැ. ඒක නිසා ඒ පැත්තට යන්නේ නැති බව දැකලා අනිත් සංඝයා වහන්සේලා කවටකම් වශයෙන් අහනවා මොකද නංගල කුලස්තවිරයෝ දැන් අර ආචාර්යයන් වහන්සේ ළඟට යන පාර අවලංගු වෙලාද එතකොට මේ හාමුදුරුවෝ කියනවා නෑ ස්වාමිනී අර අලුම් බඳුම් තිබුණු කාලේ මම ඒ ආචාර්යන් වහන්සේ ළඟට ගියා. දැන් ඒව කැඩිලා නිසා මම දැන් ඒතෙන්ට යන්න අවශ්‍යතාවක් නැහැ. මේක මේ බරපතල වචනයක්. සංඝයා වහන්සේලා එකෙන් තේරුම් ගත්තා මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ මේ ආවුරු ප්‍රකාශ කරන්නේ රහත් උනායි කියන එක. රහත් නොවි රහත් උනායි කියලා කීම ඒ විනයානුකූල බරපතල වරදක්. ඒක නිසා මේ සංඝයා වහන්සේලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට පැමිණිලි කළා අන්නහවල් නම මේ විදිය කතාවක් කියනවා කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නැහැ මහණෙනි ඒක එහෙමමයි මගේ පුත්‍රයා Tamanටම චෝදනා කරලා තමාම Tamanට චෝදනා කිරීමේ ප්‍රතිපත්තියේ පිහිටලා ඒ සියලු කෙලෙස් නැසලා උතුම් රහත් භාවයට පැමිණෙනවා කියලා. කියලා තමයි අර විදියට බුදු පියාණන් වහන්සේ අර අපි කලින් සඳහන් කළ ගාථාධික ප්‍රකාශ කළේ අත්තනා චෝදයත්තානං පටිමාසේ අත්තමත්තනා සෝ අත්තබුත්තෝ සතිමා සුඛං භික්ඛු විහායිසි ඒ බලමිනි ගාථාවයි අත්තනා චෝදයත්තාන තමාම තමාට චෝදනා කරගන්නේය කරගත යුතුයි කියන එක අත්තනා චෝදයත්තාන පටිමාසේ අත්තමත්තනා තමාම තමා සමග මැන බැලිය යුතුයි. පටිමාසයේ තත්තනා කියලා කියන වඩා හොඳයි පටිමාසයේ අත්තමත්තනා. තමාම තමා සමග මැන බැලිය යුතුයි. සෝ අත්තගුත්තෝ සතිමා සුඛං භික්ඛු විහායිසි. සතිමා කියන්නේ සිහිය ඇති. සිහිය ඇත්තා වූ ඒ සතිමත් වූ ඒ භික්ෂුව අත්තගුත්තෝ කියලා කියන්නේ තමාම ආරක්ෂාව සලසාගත්ත තමාගේම ආරක්ෂාව සලසාගත්තා වූ සිහි ඇතියේ භික්ෂුව සැපසේ වාසය කරන්නේ සුඛං භික්ඛු විහායිසි. මේ පළමිනි ගාථාවයි ඊළඟ ගාථාවෙන් කියවෙන්නේ අත්තාහි අත්තනෝනාතෝ තමාගේ ගැලවුම්කාරයා තමාමය. අත්තාහි අත්තනෝ ගති තමා යන තැන තීරණය කරන්නේ තමාමය. තස්මා සංයමයත්තානං එම නිසා ඒ කාරණේ හිම නිසා තමා දමනය කරගන්නේය හික්මවා ගන්නේය සංයමය කරගන්නේය කියන ඒ අවවාදයයි තස්මා සංයමයත්තාන ඊළාට උපමාවකුත් දෙනවා ඒ හික්මවා ගත යුතු ආකාරය අස්සං භද්‍රං වවානිජෝ අශ්ව වලින් දෙක් හොඳ අශ්වයක් ලැබුණාම හික්මවලා ගන්නා වගේ හීල කරලා ගන්නා වගේ හීල කරගන්නේය හික්මවා ගන්නේය කියන ඒ බුද්ධාවාදය කියන්නේ ගාථාව ඉවර වෙනවා එතකොට මේ ගාථාවලනොත් කතා ප්‍රවෘත්තිනොත් අපේ ජීවිතවලට ගත යුතු ආඩම අපි මේ අලුත් අවුරුද්දේ කල්පනා කරලා බලමු. අත්තනා චෝදයත්තාන. මේ මේක ගැඹුරු වචනයක් මේ චෝදනා කියන එක. දැන් මේ කාලේ නම් ඒක සුලභව ඉදිරියෙනවා. චෝදනාව කියන එක වෙන කෙනෙකුට කළ යුතු දෙයක් හැටියට හිතන්නේ. ඒ උසාවිවල එහෙම ඒ චෝදනා කියන වචනේ නමුත් මේ වචනේ තියෙන බොහොම ඈතට යන අර්ථ රාශියක්. චෝදනා කියලා කියන්නේ නිකන් චෝදනා කිරීම පමණක් නෙවෙයි. යමක් පිළිබඳව උත්සාහවත් කිරීම කියන අදහසක් එතන තියෙනවා. ඔය දක්වනවා කියලා කියන්නේ දැන් මේ මේ අර හාමුදුරුවොත් සමහර විට අර නඟුලයි ඒ රෙදි කඩයි ළඟට ගියාම මතක් වෙන්නේ නැති Taman මේ හරක දක්වපු හැටි. මේ හරක මඩවන එක ලේසි නෑ. හරක බලන්නේ හැමතිස්සෙම කරාරින්නයි. නමුත් මේ දක්කන පුරුද්ද මේ හරක දක්කන වැනුවලට මේ කරේ මොකද්ද මේ හාමුදුරුව තමාම දක්ක ගත්තා. තමා මේ කෙලෙස් මඩ වගුරෙන් එළියට එහාට දක්කව ගත්තා. ඉතින් ඒ වගේ මේ චෝදේති කියන වචනේ තියෙනවා අර තමන්ටම තලලා දක්කන එක ගතිය. එහෙම නැත්නම් මේ තමන්ට අවවාද කරගන්නවා කියන එක. අවවාද කිරීම තමාට හැදෙන්න උපකාර වෙන දෙයක් නිසා. අත්තනා චෝදයත්තාන. එතකොට මේ ස්වාමීන් වහන්සේ බොහොම ඥානවන්ත වැඩක් මේ කළේ. අත්තනා චෝදයත්තාන ඊළඟට පටිමාසේ අත්තමත්තන. ඊළඟට කියවෙන්නේ තමාම තමා සමග මැන බලන්නේය. දැන් සමහර විට මේ හාමුදුරුවෝ එතෙන්ට ගියාම ඉස්සෙල්ලා ගියේ අර සිවුරු අරින්න ඕන නිසා ඇඳ ගන්න අර බරහැලි කැල්ල තිබෙන අතනයි. එතෙන්ටයි ගියේ. ගියාම ඒ ගැන හිතනකොට මේ හාමුදුරන්ට පෙනෙන්නේ නැති රූප දෙකක්. එක පැත්තකින් අර අරහත් දජය වෙන සිවුර පෙරවාගත්තු පැවිදි රූපය. අනික් පැත්තෙන් අර වැරහැල්ල ඇඳගෙන අර නඟුල කර තියාගෙන යන එහෙම නැත්නම් අරක දක්කන අර ගොවි රූපය. ඉතින් මේක මේ Tamanට ගැළපෙනවද Tamanට ඔබිනවද සුදුසුද කියලා ඒ ප්‍රශ්නේ ඉබේටම නැගෙන්නේ නැති. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අන්නේ විදිය හැදෙන්න කෙනෙකුට හැදෙන කෙනෙකුට හැදෙන්න ඕන කරන පාඩම මෙතන තියෙනවා. අත්තනා චෝදයත්තානම් පටිමාසී අත්තමත්තනා. තමාම දක්කගත යුතුයි, තමාම තමාටම අවවාද කරගත යුතුයි, ඒ වගේම තමා තමා සමග මැන බැලිය යුතුයි. මේක බොහෝ අවස්ථාවල සමාජයේ යෙදෙනවා. ඒක ගැඹුරු අර්ථයකින් නෙවෙයි, ධර්මානුකූල අර්ථයකින් නෙවෙයි. ඒ ආත්ම ගෞරවය කියලා එකක් ලෝකේ කතා කරනවා බොහොම දෙනෙක්. ආත්ම ගෞරවයට හරිනේ. ඒක සමහර විට මාන්නය අනුව අනිකර මාන්නයටම යොදාගත්තු එහෙම නැත්නම් එයින් හැදෙන්න බලාගෙන නෙවෙයි අනිත් අයට වඩා කැපී පෙනෙන්න හිතාගෙන කරන එකක් හැටියටයි ඔය ආත්ම ගෞරවය කියන වචනේ බොහෝ විට යොදන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ මේ ප්‍රායෝගික අගයකුත් පෙන්වනවා. එක්තරා විදියක මාන්නයක් ඒ කියන්නේ ආත්ම ගෞරවය කියන එකයි ඒක ධර්මයේ දක්වන අත්තාධිපතිය කියලා. බුදු පියාණන් වහන්සේ මූල ධර්ම තුනක් දක්වනවා කෙනෙකුට හැදෙන්න. හැදෙන්න කෙනෙකුට හැදෙන්න උපකාර වන මූල ධර්ම තුනක් සමහර විට ධර්මයේ දක්වලා තිබෙනවා. අත්තාධිපතෙය ලෝකාධිපතෙය ධම්මාධිපතෙය කියලා. අත්තාධිපතෙය කියලා කියන්නේ තමා මුල් තැන තියාගෙන යමක් පිළිබඳව මැන බැලීම යමක් පිළිබඳව තීරණයක් ගැනීම මට මේක සුදුසුද මා වැන්නකොට සුදුසුද මට ඔබිනවද මට සුදුසුද කියන මේ ප්‍රශ්නය පිටට නගන්න. එතකොට ඒ අනුව තමන්ගේ தത്വයට ගැලපෙන්නේ නැත්නම් ඒක නොකර ඉන්නවා. අන්න ඒක තමන්ට හැදෙන්න උපකාර වෙන දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ මූල ධර්මයේ දක්වනවා. ඒකට අත්තාධිපතිය කියනවා. තවත් ක්‍රමයක් තිබෙනවා කෙනෙකුට වැරදින් නැගී හිටිලා තමන්ගේ චරිතය හැඩගස්ව ගන්න. ඒකට කියන ලෝකාධිපතිය කියලා. ලෝකාපවාදය පරානුවාද කියලා කියනවා ඒකට. ලෝකාපවාදය කියලා කියන්නේ දැන් බොහෝ විට ඔය නීතිය පිළිබඳව ගැන කල්පනා ඒ ගැන කල්පනා කරලා බැලුවහම කෙනෙකුට යම් යම් දඬුවම් දීමේදී නිග්‍රහ කිරීමේදී ඉන් බලාපොරොත්තු වෙන්නේ අර තැනැත්තාට අර ලැජ්ජාවක් ඇති වෙනවා ලෝකයා විශේෂයෙන් කියන්නේ මෙතන නුවණැති මේ ධර්මානුකූලව කල්පනා කරනවා නම් නුවණැති පුද්ගලයන්ගේ ගර්හාවට ලක්වීම පිළිබඳව කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන. සාමාන්‍ය මෝඩයෝ නම් තර්ක දෙයටයි ප්‍රශංසා කරන්නේ. නමුත් ලෝකේ කවදත් නුවණැත්තන් ගර්හා කරන දේවල් තිබෙනවා නුවණැත්තන් ප්‍රශංසා කරන දේවල් තිබෙනවා. ඒකවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර නුවණැත්තන්ගේ ගර්හාවට ගැරහීමට ලක්වන දේවල් නොකර නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක්වන දේවල් කිරීම හොඳයි කියන එක. ඒකයි මේ ලෝකාධිපතිය කියලා කියන්නේ. ඒකත් ප්‍රයෝජනයට අරගෙන කෙනෙකුට තමන්ගේ අඩුපාඩුකම් හරිගස්ස ගන්න පුළුවන්. තුන්වෙනි මූල ධර්මයේ දක්වන්නේ ධම්මාධිපතිය කියලා. ධර්ම ගෞරවය අනුව තමන් ඉගෙනගත්තු අහතියාගත්තු ධර්මය අනුව ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මයේ මේ විදිහට මෙහෙම මේක හොඳයි කියලා ප්‍රකාශ කරලා තිබෙනවා මේක නරකයි කියලා දක්වලා තිබෙනවා කියලා එහෙම කල්පනා කරලා ධර්මය අනුව හිතලා තමන්ගේ වැරදි වැඩ වැරදි හිතිවිලි ඉවත් කරලා හරි මාර්ගයට යොමු වීම ධම්මාධිපතිය. දැන් මෙතන මේ මේ හාමුදුරුවෝ උපකාර කරගත්තේ අත්තාධිපතිය කියන එකයි. එතකොට ඒකට විශේෂ හේතුවක් හැටියට අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේ ආමුදුරුවෝ පැවිදි වුණේ එක්තරා විදියක සංවේගයකින්. ඒ කියන්නේ තමන්ගේ දුක්ඛිත ජීවිතය පිළිබඳව. දැන් බුදු පියාණන් වහන්සේ කෙනෙකුට හැදෙන්න උපකාර වන, ඒ වගේම භාවනා යෝගියෙකුට භාවනාවට යෙදිලා ඉන්න කෙනෙකුට නිරන්තරයෙන් දිනපතා මෙනෙහි කළ යුතු කාරණා අටක් දක්වනවා සංවේග වස්තු නම්. ලෝකයේ අනිකුත් ගමන් වලට නොයෙකුත් වේගයන් අවශ්‍ය වගේ මේ සසර දුක් නිවාරණය කරන නිවන් ගමනට උපකාර වන වේගය තමයි සංවේගය. මේ සංවේගයට උපකාර වන අරමුණු අටක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ජාති, ජරා, ව්‍යාධි, චුති, අපාය කියලා ඒ ඊළඟට අතීතයේ විඳින ලද ඒවා එකින් එක කියනවා නම් ජාති කියලා කියන්නේ උත්පත්තිය, උපදීම පිළිබඳව. ඉපදීම දුකයි. මේ අනන්ත කාලයක් මේ සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි යනවා. මේ ඉපදීම ඉපදීම කියන එක එක කාරණිය පවා දුක්ඛිත දුක් ගෙන දෙන අවස්ථාවක්. ඊළඟට ඒ ඉපදීම පිළිබඳ දුක. ඊළඟට පන්න තැන ඉඳලා ඊළඟට ජරාව. මහලු වයසටපත් වීම, දි รา යාම. මේක ගැන හිතන්න ඕන. මේ සංසාරේ අනන්ත කාලයක් මේ ශරීර කුඩු ගොඩනගලා මේව දි รา පත් වෙනවා බලන් ඉඳලා තිබෙනවා. ඊළඟට මේ දිරීම ඉක්මන් කරන ව්‍යාධිය, ලෙඩ රෝග මේක කොයි වෙලාවෙ වෙනවද දන්නේ සමහර විට ව්‍යාධිය කියන එක බොහෝ දිනාට මතක් වෙන්නේ ඒ දොස්තරවරු එහෙම කිව්වහම තව සතියයි දෙකයි ජීවත් වෙන්න තිබෙන්නේ කියලා කියනකොට තමයි ඔන්න සංවේගය මතුවෙන්නේ දැන් දැන් විට. ඒ අසාධ්‍ය රෝගයක් හැදිලා දැන් මේ කාලේ බඳු ඔය පිළිකාදී අනන්ත අප්‍රමාණ රෝග තියෙනවා. බඳු අවස්ථාවකයි සමහරට සංවේගය ඇති වෙන්නේ. ඒක පරක්කු වැඩි. මේක නිතර මතක් කරගත යුතු දෙයක්. මේ මේ මේ ශරීර කූඩුව මේ විදිහට ව්‍යාධියට ගොදු වෙන්න පුළුවන්. ඊළඟට මේ වයින් අවසානෙ වෙන්නේ මොකද්ද? මරණය. මරණය පිළිබඳ හැම දිනාටම බයක් තිබෙනවා. නමුත් මේක යටපත් කරගන්නවා. නොයෙකුත් ලෝකයේ තිබෙන සැප සම්පත් ගැන හිතලා මරණය කියන එක ගැන මරණ ගෙවල් වලදී පවා සමහර කෙනෙක් හිතන්න කැමති නැහැ. නමුත් භාවනා යෝගියා විසින් නිතර තමන්ගේ සංවේගය ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ යන්න නම් දිනපතා මෙනෙහි කළ යුතු දෙයක් මරණය. ඊළඟට මරණයෙන් පසු බොහෝ දිනාට විඳින සිද්ධ වෙන අපාය දුක සතර අපාය දුක මේ සංසාරේ සෝවාන් වෙලා නැත්නම් ඕනෑම කෙනෙකුට තමන්ගේ ගෙදර යන්න වගේ සතර අපායට යන්න පුළුවන් මොකද මනුෂ්‍ය ජීවිතේ මේ ජීවිතය ගෙන යාමේදී වැඩිපුර කෙරෙන්නේ පාප කර්ම එතකොට ඒ ගැන හිතලා සංවේගය ඇති කරගන්න ඕන මේ අපාය දුක ඊළඟට බුද්ධ වචනේ සත්‍ය නම් අතීත සංසාරේ විඳින ලද අනන්ත කාලයක් විඳින ලද දැඩි දුක් ගැන හිතලා සංවේගය ඇති කර ගන්න ඕන මේ සසර කෙටි කර ගන්න ඕන සසර කෙලවර කර ගන්න ඕන කියලා. ඊළඟට අනාගතේ මේ නිවන් දුටුවේ නැත්නම් අනාගතේ තව කොච්චර කාලයක් මේ විදිහට දුක් විඳින්න සිද්ධ වෙනවද කියන කාරණේ. අතීත දුක ඊළඟට අනාගතේ විඳින්න වෙන දුක. ඊළඟට අන්තිම කාරණය තමයි මේ මේ ජීවිතය තුලදීම ආහාර සෙවීම සඳහා කෙනෙකුට විඳින්න වෙන දුක. දැන් මේක එදිනදා ජීවිතේ ඔය මිල මුදල් එහෙම ඇති අය පොහොසත් අයට මේක දුකක් හැටියට තේරෙන්නේත් නැහැ. නමුත් දුගී මිනිස්සුෙකුට දැන් අර කිව්වා වගේ අර නංගල කුල හාමුදුරන්ට වගේ ඒ දුගී ජීවිතයක් ගෙවන්න උණු කෙනෙකුට පහසුවෙන්ම තේරෙනවා මේක කොයිතරම් දුක්ඛිත කාරණයක්ද මේ බඩවිත රැක ගැනීම කියන කාරණය. මේක ලොකු සංවේගයක් ඇති වෙන දෙයක්. එතකොට මේකට සාමාන්‍ය ප්‍රතිකර්මයක් හැටියට හිතාගත්තොත් මම හොඳට මේ බුද්ධ කාලයේ විශේෂයෙන්ම සිව්පසෙන් නඩුවක් නැති නිසා එබඳු පැවිදි ජීවිතයක් ගෙවනවා කියලා ඒක ගැඹුරු අදහසක් නොවේ. නමුත් මේ ආමතුරු කල්පනා කරන්නට ඇති. අනන්ත කාලයක් මම මේ සංසාරේ මේ විදිහට මේ මේ බඩවිතරක ගැනීම සඳහා දුක්ඛිත ජීවිත ගෙවුවා කියලා. බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරන මහණෙනි දුගී මිනිසෙකු දැකලා මෙන්න මේ විදිහට හිතන්නේ මමත් කොතිකුත් කාලවල මේ විදිහට ජීවත් වෙන්න ඇතේ කියලා. දැන් සමහර කෙනෙක් එහෙම හිතන්නේ නැහැ. අනිත් අය දැකලා ඒ තමන්ගේ උසස්කම ඒ මාන්නය ඇති කරගන්නවා මිසක් තමනුත් මේ සංසාරේ අනන්ත කාලයක් මේ වගේ දුක්ඛිත ජීවිත ගෙවන්නට ඇත, ගාකන්ට ඇත කියලා එහෙම හිතන්නේ නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේක ඒකත් සංඝයා වහන්සේලාට කියන එක නිතර මතක් කරගන්න අනන්ත කාලයක් සංසාරයේ මේ විදිහ දුකී දුක් විඳලා ඇත කියලා. අන්න ඒ විදිහට දැන් මේ හාමුදුරන්ට විශේෂයෙන්ම තමන්ගේ පැවිදි වීමට උපකාර වුණේ අර සංවේග වස්තුවයි. අන්තිමටම කියාපු මේ ජීවිතය ගෙවන්නට මේ බඩ විතරක් ගැනීම සඳහා මේ කුලී වැඩ කරමින් මේ ගෙවන්නට වෙන දුක් සමූහයයි. ඒකට උපකාර වෙන සංකේතය සිහිවටණය මතක වස්තුව තමයි අර නඟුලයි වැරහැඩි කඩ. ඒක උපකාර කරගත්ත අරහාමුදුරුවෝ නිවනටම. ඒක හරියට කමඨහනක් පමණට උපකාර කරගත්ත සමහර කෙනෙකුට ඒ සංවේග වස්තුව තුලින්ම භාවනාව මුදුන්පත් කරගන්න පුළුවන්. මොකද එයින් කරන්නේ මොකක්ද? ප්‍රායෝගිකාගේ මොකක්ද? Tamange සිත කෙලෙස් වලට දුවන අවස්ථාවල් වල සිත අලුත් කරගන්නට. සිත වැටෙන අවස්ථාවල් වල සිත වැඩෙන ආකාරයකට සිත වැටෙන්න බලනකොට සිත වැඩෙන්න ඒ වෙනුවට වැඩිවීමට උපකාර කරගන්නවා අර මතක වස්තුව. කලක් අර විදියට කරගෙන යනකොට මේම එක කමටහනක් පමණටම වෙන්නේ නැති. මේ හාමුදුරන්ට ගෙදර යන්න හිතනකොට උන නඟුලයි වැරහැලි කඩයි පේනනවා. ওই විදියට හිත පුරුදු කරගෙන තමයි. ඒක අලුත් කරගන්නයි විටින් විට එතෙන්ට ආවේ. ඒ විදියට හිත පුරුදු කරගන්නකොට අර අකුසල් මේ කරන්න තිබෙන වැඩ දෙකයි ඒ කියන්නේ තමන්ගේ සිතේ උපදින කෙලෙස් ඒවා නිර්පහරින්ට ඕන ඊළඟට කුසල සිත් මතු කර ගන්නට ඕන. ඒක තවත් විදිහකින් කියනවා නම් නූපන් කෙලෙස් නූපද වීමත් උපන් කෙලෙස් නිර්පහරීමත් නූපන් කුසල් නූපන් කුසල් සිත් ලං කර ගැනීමත් උපන්නා වූ කුසල් සිත් ආරක්ෂා කර ගැනීමත් ඔය කියන සතර ආකාර වීරියයි සම්‍යක් ව්‍යායාමයේ කියලා එහෙම ප්‍රකාශ කරන්නේ ධර්මයේ. ඒකට උපකාර වෙන දේ තමයි අර මතක වස්තුව. එතකොට කමඨහනකින් ගත යුතු උපරිම ප්‍රයෝජනය. අත් වශයෙන් ලෝකේ කෙනෙක් නඟුලකින් ගන්න පුළුවන් ඉහළම ප්‍රයෝජනය ගත්තු හාමුදුරුව තමයි ඒ හාමුදුරුව. නිවන් දක්වා මේක උපකාර කරගත්තා. එතකොට ඒ වගේම අර තමාම තමා සමග මැන බැලුවා. තමාගේ යට ගියාව සිහිපත් කරලා මම මේ தත්වෙට ගියාම කොහොමද මේක කොයිතරම් වැරදි වැඩක්ද? දැන් මේ වටිනා පැවිදි ජීවිතයක් ගෙවනවා මම මේ ගිහිල්ලා අර විදියට වැරහැලි ඇඳගෙන නැවතත් අර වගේ ජීවිතයක් ගෙවනවා නම් ආයිත් මම සංසාරයට නැඹුරුනා නේද කියන. ඒ විදියට Tamanටම චෝදනා කරගත්ත අවවාද කරගත්තා. පටිමාසේ යක්තමත්තන. ඒ අනුව එහෙම ඒ කිරීම නිසා තමයි සෝ අත්තගුත්තෝ සතිමා. ඒ කිරීමෙන් කරගත්තේ මොකද්ද? ඒ විදියට සිටිවිලි පැවැත්වීමෙන් සිහිය මතු කරගත්තා. සතිමා කියලා කියන්නේ සිහිය මතු කරගත්තා. ඒ මගින් අත්ගුත්තෝ තමාගේ ආරක්ෂාව සලසා ගත්තා. කොටිම කියනවා සතිපට්ඨාණයට දැස්සයි කියන එකයි. සතර සතිපට්ඨාණය තමන්ගේ කය පිළිබඳව, වේදනාවන් පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන ධර්මයන් පිළිබඳව සතර සතිපට්ඨාණයට වැටෙන මාර්ගය. තමාගේ සිතට එන අකුසල් පිළිබඳව නිතර සෙවිල්ලෙන් සිටිනවා. ඊළඟට ඒවා දුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගය ගන්නවා. ඊළඟට කුසල් ධර්ම පිළිබඳව වැඩිම වර්ධනය කිරීම සඳහා උත්සාහවත් වෙනවා. මේකයි කෙනෙකුට කළ යුත්තේ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. සෝ අත්ගුත්තෝ සතිම අය මගින් කෙරෙන්නේ තමාගේම ආරක්ෂාව සරසා ගන්නවා. මේ ධර්මයේ තිබෙන්නේ ස්වයං ශික්ෂණයක්. තමාම ඉක්මීමක්. වෙන කෙනෙකුට මේක කරන්න බෑ. දැන් ලෝකයේ තිබෙන සමාජයේ ඔය ස්වයං සේවා කියලා එකක් තිබෙනවා. ස්වයං රැකියා කියලා තිබෙනවා. ඒ රැකී ආරක්ෂා සොයාගෙන ගිහිල්ලා බැරි වෙනකොට ඉතින් ස්වයං රැකියා කියලා Taman මේ ආරක්ෂාවක් හදා ගන්නවා. එහෙම නැත්නම් ස්වයං සේවා, තමාම සේවාව. ওই විදිහට මේ ධර්මයේ තිබෙන්නේ ස්වයං ශික්ෂණය. තමාම හික්මෙනවා. මේක වෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර දෙවෙනි ගාථාවේ ප්‍රකාශ කළේ අත්තාහි අත්තනෝනාතෝ. තමාගේ ගැලවුම් කාර්යය Tamanමය. නොයෙකුත් සමහර ආගම් තිබෙනවා වෙන කෙනෙක් වෙන දෙවි කෙනෙක් තමන්ගේ විමුක්තිය සලසනවා කියලා බුදු පියාණන් වහන්සේ එක වෙලාවම ප්‍රකාශ කරනවා අත්තාහි අත්නෝනාතෝ තවත් සමහර අවස්ථාවල් ප්‍රකාශ කරනවා අත්තාහි අත්නෝනාතෝ කෝහිනාතෝ පරෝසිය අත්නාව සුදන්තේන නාථං ලබති දුර්ලභං කියලා තවත් ගාථාවක ප්‍රකාශ කරනවා තමාම තමාගේ ගැලුම් කාර්යය වෙන ගැලුම් කාර්යයේ කොයින්ද තමා හොඳට দমনය කරගත්තාම හික්මවා ගත්තාම දුර්ලභ වූ ජලෝංකාරේ තමාටම ලබා ගන්න පුළුවන් වෙනවයි කියලා විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මෙතෙන්දී අත්තායි අත්තනෝනාතෝ ඊළඟට අත්තායි අත්තනෝ ගති. ඒ වගේම ගති කියලා කියන්නේ තමා යන තැන. දැන් පරලෝක කියන එකට අපි බොහෝ විට යොදනවා යන තැන කියලා. මේ යන තැන ගැන අමුතුවෙන් කිව්වේ නැතත් වැඩි දෙනෙක් දන්නවා කොහාටද යන්නේ වැඩිපුර කියලා. කලාතුරකින් කෙනෙක් ඉහළට යනවා සුගති කියලා. වැඩි දෙනෙක් යන්නේ දුගතියටයි. එතකොට මේ යන තැන තීරණය කරන්නේ වෙන මවුන්කාර එක්කත් දෙවියෙක්වත් නෙවෙයි තමාමයි. තමා කරන කර්මානුරූපවයි. ඉතින් ඒකත් තමාටමයි ඇයිති. මේ දිගටම මේ තමාගේ තමාට තියෙන වගකීමයි මේ බුදු පියාණන් වහන්සේ මතක් කරලා තිබෙන්නේ. කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තුමේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාර බන්ධනා කියලා. මාණෙනි කල යුත්තේ කල යුතු කිස කල යුතු කෘත්‍යය නුඹලාම කල යුතුයි අක්ඛාතාරෝ තථාගතා තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි අත දික් කළ පෙන්වන්න කරනවා මෙන්න මේ පැත්තට යන්න කියලා මේ ගමන Tamanටමයි අයිති පටිපන්නා පමුක්ඛන්ති ධායිනෝ මාර්ග බන්ධන මේ යන මාර්ගයේ ගමන් කළොත් යම් කෙනෙක් ඒ ධාන වැඩුව භාවනා වැඩුව අන්නේ බඳු අය මාර්ග බන්ධෙන් මිදෙනවා කියලා වෙනොයිකුත් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ මේ තමාට තිබෙන වගකීම අපට මතක් කරලා දුන්නා. තාහියත් නොගති. ඊළඟට ඒ නිසා අප විසින් කළ යුතු දේ අවසාන වශයෙන් බුදු පියාණන් වහන්සේ ආවාද හැටියට දක්වන්නේ තස්මා එම නිසා සංයමයත්තානම් අස්සං භද්‍රං වාණිජෝ එම නිසා තමා සංයමය කරගන්නේ দমনය කරගන්නේ හික්මවා ගන්නේ හීලය කරගන්නේ කොහොමද හීලය කරගන්නේ උපමාව දක්වනවා අස්සං භද්‍රං වාණිජෝ අශ්ව වලින් දෙකට හොඳ අශ්වයක් ලැබුණාම අශ්වයක් කිව්වට මේ වල් අශ්වයක් ලැබුණාම ඒ වල් අශ්වයා විකුණලා යමක් හම්බ කරගන්න බෑ වල් අශ්වයෙකුගෙන් ඇති වැඩක් නෑ මේ අශ්වයා කොච්චර හොඳ වටිනාකමක් වගේ තිබුණට වල්කම නිසාම ඒ වටිනාකම නැති වෙනවා ඒක නිසා හිල කරගන්න ඕන මේ හිල කිරීම සඳහා සෑහෙන වෙහසක් මාංශයක් වියදමක් මේ අශ්ව වෙලින්දට දරන්න වෙනවා අන්න ඒ වගේ මෙතන මේ උපමාව දක්වලා තියෙන්නේ බොහෝ විට ධර්මයේ දක්වනවා තමා দমনය කළ යුතු ආකාරය. අශ්වේක්, වල් අශ්වේක්, එහෙම නැත්නම් වල් ඇතෙක්, වල් අලියෙක් හික්මවා ගන්නවා වගේ මේ ප්‍රමාණිකුලව කළ යුත්තක්. බොහොම සීරුවෙන් කළ යුත්තක්. මේ කළ යුතු මාර්ගය, මේ ක්‍රියා මාර්ගය ධර්මයේ දක්වලා තිබෙන්නේ මේ ශික්ෂණය ත්‍රිවිධ ශික්ෂාවක් තුන් ආකාර ශික්ෂාවක් හැටියට දක්වලා තිබෙනවා සීල සමාධි ප්‍රඥා කියලා. සීල කියලා කියන වචනයත් අපි සිංහල කරලා ගත්තොත් හිංගල කරලා ගත්තොත් හීලෑකමයි. සීලය කියලා කියන්නේ හීලෑකමයි. මේ අනිත් සතුන් හීලෑ කිරීම නෙවෙයි තමාම හීලෑ කර ගැනීම. හීලෑ කිරීම සමහර විට පහසු හැටියට පේනවා. හීලෑ කර ගැනීම අමාරු. ලෝකයේ ඒකයි අන්තිමටම කරන්න බලන්නේ බොහෝ දෙනා. හීලෑ කරගන්නයි වැඩි දෙනෙක් බලන්නේ. හීලෑ වෙන්න තමාම හීලෑ වෙන්න බොහොම දෙනෙක් මැලි. නමුත් ඒකයි කළ යුත්තේ. දැන් මෙතන මේ ශීල සමාදානයක් සීල් සමාදන් වීමක් මේ පින්නතුන් කළා. ඒකෙදී මේ හැම තිස්සෙම මේ සමාධියාමි කියන වචනයක් කිව්වා. මේ වචනයක් සමාධියාමි කියලා කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාධියාමි. ප්‍රාණඝාතයෙන් සතුන්ගේ දිවිතොර කිරීමෙන් වැළකීම පිළිබඳ ශික්ෂා පදය ඒ හික්මීම පිළිබඳ ඒ ප්‍රතිපත්තිය සමාධියාමි කියලා කියන්නේ මම ඒක හොඳ හැටි අරගෙන ඒක මම ආරක්ෂා කරනවා. ඒ ප්‍රතිපත්තිය රකින්නවා. මම රකින්නව රකිමි කියන එක. මේක වෙන කෙනෙක් කියනව නෙවෙයි. දැන් මේ අපි මේ ප්‍රකාශ කළාට මොකද සිල් දෙනවා කියලා කිව්වට අපි මේ කරන උච්චාරණය අර pāli වචනේ හරියට මේ වාක්‍ය හරියට කියන්න උච්චාරණය ගැනීම පහසු වීම සඳහා සිල් දෙනවා. නමුත් සිල් දීම නෙවෙයි සිල් ගැනීමක් මෙතන කරන්නේ. සමාධියාමි මම කියලා කියන්නේ. එතන මේ ස්වයං ශික්ෂණයක් තියෙන්නේ. තමාම හික්මෙනවා. සමායි ඉක්මන පොරොන්දු වෙනවා. කොහොමද මේක හික්මීම වෙන්නේ? මේක නිකන් කියලා අමතක කිරීමක් නොවේ. මේ ශික්ෂා පදයේ තුලින් මේක පාලියෙන් කිව්වට මොකද මේක දැන් හැමදෙනෙක්ම තේරුම දන්නවනම් මේ අර වඩාත් අර ගෞරවයේ ශ්‍රද්ධාව ඇති කරගන්න අය ඔය චාරිත්‍රානුකූලව පාලියෙන් කියන්නේ නමුත් සිංහලෙන් ඒක තේරුම හරියට තේරුම් ගන්න ඕන සතුන්ගේ දිවිතොර කිරීමෙන් වැළකීම පිළිබඳ මේ ප්‍රතිපත්තිය සමාදන් වෙලා මම රකින්නවා කියලා එක්තරා අදිෂ්ඨානයක් Tamanටම වුණු පොරොන්දුවක් මේක. වෙන කෙනෙකුට වුණු පොරොන්දුවක් නෙවෙයි තමාටම වුණු පොරොන්දුවක්. තමාටම වුණු පොරොන්දුවක් නිසා ඒ පොරොන්දුව කඩ වෙන අවස්ථාවල් වල කවුද දොස් කියන්නේ? තමාමයි. අන්න ඒකට තමයි අත්තානුවාද භය. දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලෝකයේ දැන් සමහර කෙනෙක් කියනවා මම බය නැහැ. නිර්භයයි, එඩිතරයි කියලා. නමුත් ධර්මයේ දක්වනවා බය විය යුතු කාරණාවලට බය වෙන්න ඕන. අභයේ භය දස්සිනෝ, භයේ චාභය දස්සිනෝ. මිච්ඡාදිට්ඨි සමාදාන සත්තා ගච්ඡන්ති දුක්ගතින් ඔය විදිහට දක්වනවා සමහර කෙනෙක් බය විය යුතු දේවල් වල එහෙම නැත්නම් බය නොවිය යුතු දේවල් වලට බය වෙනවා. ඒක වැරදි. නමුත් බිය විය යුතු දේවල් වලට බිය වෙන්න ඕන. මොනවද බිය යුතු දේවල්? පාය බය, සසර බය, මේවට බය වෙන්න ඕන. මේවට බය නැtei කියලා කිව්වට මොකද? අන්තිමට මේවා විපාකයක් වශයෙන් භයානක දුක්ඛිත දුක්ඛාචක් මිදින්න සිද්ධ වෙනවා. ඒක නිසා අර කලින් ප්‍රකාශ කළා වගේ බුදු පියාණන් වහන්සේ හැම තිස්සෙම අපට මතු කරලා දෙන්නේ අපට හැදෙන්න උපකාර වෙන දේවල් තර්ක කරලා බේරෙන දේවල් නෙමෙයි අපේ හැදීමට අපේ වැඩිවීමට උපකාර වෙන දේවල් මේකුත් තර්කකාරී වෙන නොයිකුත් විදිහට කියන්න පුළුවන් කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ කාටවත් බය වෙන්න ඕනේ නැහැ නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙම බය වෙනව නැtei කියලා කියාපු අයට තමයි යම් කිසි දවසක අපායේ බය තිරිසන් ලෝකයේ තිරිසනුන් වෙලා හැම පැත්තෙම බය රාශියක් මැද ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒවා ඒ Tamanට ඒවට විඳින්න සිද්ධ වෙනවා. ඒක නිසා බිය විය යුතු දේවල් වලට බිය වෙන්න ඕන. ඉතින් බිය විය යුතු කාරණා හතරක් දක්වන සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා. අත්තානුවාද බය කියලා කියන්නේ තර අපි කලින් කිව්වා වගේ ආත්ම ගෞරවය පිළිබඳ කාරණේ. ඒ කියන්නේ තමාගේ හිත දොස් කියනවා. දැන් හොරකමක් කරපු මිනිහෙකුගේ හිත දන්නවා මේ තමා කළ හොරකම. ලොකු හපන් තමක් හැටියට කාටවත් නොගෙන හැටියට කළාට මොකද? ලෝකේ එක්කෙනෙක් දන්නවා ඒක. කවුද ඒ තමා? ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං අකුබ්බතෝ පකුබ්බතෝ අත්තා තේ පුරිස ජානාති සත්‍යං වා යදිවා මුසා ලෝකයේ මේ පව් කරන තැනැත්තාට රහස් කියලා දෙයක් නැත අනිත්‍යයට රහස් වුණාට ඒක Tamanට රහසක් නොවේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ පුද්ගලයාට හරියට මේ ඇඟිල්ලෙන් ඇනලා කියනවා වගේ අත්තා තේ කුරුස ජානාති. මිනිහෝ නුඹම දන්නවා. නුඹම දන්නවා මේ තමයි කරපු වැඩ. වැඩේ වැරද්ද බව. අන්න ඒක නිසා ඒක ඒ විදිහට Tamanගේ හිත දොස් කියනවා. දැන් කෙනෙකුට නිින්ද යන්නේ නැහැ. මහා ධනස්කන්ධ රැස් කරගන්නවා අයථාන්දමින්, අධාර්මිකාන්දමින්. සතුන් මැරීම හොරකම් කිරීම ආදී දේවල් වලින් නමුත් අවසාන කාලේ නිින්ද යන්නේ නැහැ. නිදිපෙති සොයාගෙන යන මොකද රහස? අර තමන් කරපු වැරදි වැඩ පේන්න පටන් ගන්නවා. පැයට පෙනෙන රූපවාහිනිය ඒකයි. ඇස් දෙක වහනකොට පේන රූපවාහිනිය ඒකයි. මේකෙන් මිදෙන්න බැරි වෙනකොට ඉතින් නිදිපෙති සොයන්ට වෙනවා. අන්න අත්තානුවාද බය. තමාගේ හිත තමාට දොස් කියනවා. ඊළඟට පරානුවාද බය. තවත් සමහර කෙනෙක් ඒ විදිහට අර ලෝකෙට පේන්න නොයිකුත් දේවල් කරනවා. නමුත් අසල්වැසින් පවා දන්නවා ගත කරන ජීවිතය. රටේ ලෝකේ කවුරුත් දන්නවා. සමහර විට මූණට hina වෙනවා ඇති නමුත් හැමදෙනාම දන්නවා ලෝකාපවාදේනවා එතනත්තාට. අන්න ඒකට කියනවා පරානුවාද භය කියලා. ඒකට බිය යුතු දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. කෙනෙකුට හැදෙන්න ඕන නම්. ඊළඟට දණ්ඩ භය. දඬුවම්. ලොයින් tie රැහැනට අහු වෙලා යම් කිසි දඬුවමක් යම් කිසි අවස්ථාවක විඳින්න සිද්ධ වෙනවා. කොයිතරම් කාලයක් බේරලා හිටියත්. එහෙම ඒ වයින් බේරුණත් අවසාන වශයෙන් බේරෙන්න බැරි දේ තමයි දුක්ගති භය. දුගතියට යන්න සිද්ධ වෙනවා. කොයිතරම් ලෝකමාන්‍යයට අනුව ඒ විදිහට ජීවත් වුණත් තමා කර කර්මානුරූපව අපාය, තිරිසන් ලෝක, പ്രേත ලෝක ආදියට යන්න සිද්ධ වෙනවා. අපි සමහර විට කෙනෙක් මිය ගියාම අපි ඒ තැනැත්තා උසස් කෙනෙක් නම්, නිලතල ඇති කෙනෙක් නම් අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ දිවංගත කියලායි. දිව්‍ය ලෝකෙට ගියයි කියලා. කවුද දන්නේ දිව්‍ය ලෝකෙ ගියයි කියන එක? ඒ වචනේ යොදනවා. නමුත් අන්තිමට වෙලා තියෙන්නේ තිරිසංගත වෙලා එහෙම නැත්නම් പ്രേතගත වෙලා. යක්ෂ ආදී ඒ තත්වවලට ගිහිල්ලා. අන්න දිවංගත වෙනුවට වෙන්නේ කොහෙට? ඒ යතිය අන්න Tamanමයි තීරණය වෙන්නේ. අත්තාහි අත්තනෝ ගති. ඔය විදිහේ තත්වයක් මේ සංසාරයේ භයානකත්වය. මේවට ඇහැවාලා හරියන්නේ නැහැ. මේවා තේරුම් ගන්න මේවාට බිය යුතු දේවල් වලට බිය යුතු කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක නිසා තස්මා සංයමයත්තාන අර විදිහට අර සීල පිළිබඳව විශේෂයෙන් උනන්දු වෙන්න ඕන. මොකද පංචශීලය කැඩුවොත් එහෙම නැත්නම් මේ ශික්ෂාපද මේ වායේ ඒ භාවනාවට උපකාර වෙන පදනමක් පමණ නොවේ ශීලය කියලා කියන්නේ. ඒ සීල ශික්ෂාපද කැඩීම නිසා තමන්ගේ ජීවිතයේ මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය මේක මේ තිරිසනුන් හැටියට දැන් තිරිසන් ලෝකයේ නීතියක් නැහැ. ඒ කියන්නේ කාමරා කියාගෙන මේ ඒ විදිහට ජීවත් වෙනවා. අන්න ඒ විදිහේ தത്വයකට කෙනෙක් නැඹුරු වුණොත් එහි විපාක වශයෙන් තිරිසන් ලෝක, പ്രേත ලෝක ආදී උත්පත්ති ලබන්ට සිද්ධ වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ශීලය පිළිබඳව, කය වචනේ හික්මවා ගැනීම පිළිබඳව, හීලය කර ගැනීම පිළිබඳව උනන්දු විය යුතුයි. ඊළඟට මේ ධර්ම මාර්ගයේ එක පළමුවෙනි ශික්ෂාව හැටියට දැක්වේ මොකද? කය වචන හික්මවා ගැනීමෙන් Tamanට ලැබෙන හිතේ සැහැල්ලු බව, පසුතැවිලි නැති බව, සිතේ සහනය සහනකාරී බව දැන් ලෝකේ නිතර යෙදෙන වචනයක් අසහනය කියලා මේක ගැඹුරින් සලකලා බැලුවොත් මේකේ මූල බීජය මොකක්ද Taman ගත කරන ජීවිතයේ වැරදිකම කය වචනය පිළිබඳ හික්මීමක් නැතිකම ඒක නිසා එතකොට ශීල ශික්ෂණය ඊළඟට ඒ විදිහට කය වචන හික්මවා ගැනීමෙන් යම් කිසි කෙනෙක් යම් කිසි ප්‍රමාණයක සහනයක් සලසගත්තා නම් විවේකයක් සදාගත්තා නම් විවේකය කියන එක බාහිරව ලබා ගන්න දෙයක් රජයෙන් දෙන නිවාඩුවකින් ලැබෙන දෙයක් නොවේ. විවේකය කියන එක කය වචන හික්මවා ගැනීමෙන් තමන්ට ලබා ගන්න පුළුවන් චිත්ත විවේකයයි, සිතේ සනසිලි බවයි. අන්නේ සනසිලි බව ලැබුණාම ඒක තහවුරු කරගන්න තමයි සමාධිය කියලා කියන්නේ තැන්පත් බව. සමාධියේදී ඊළඟට කරන්නේ අර සිතේ තැන්පත් බවට බාධක වෙන කාමසිතවිලි, ද්වේෂසිතවිලි, නිදිමත අලස ගති ආදී සිතේ හැකිලෙන ස්වභාවය, නොසන්සුන් ගති, ඊළඟට පසුතැවිලි ඊළඟට දෙගිඩියාවල් සැක ආදී අන්න ඒ විදිහ සිත විසිරෙන සිත විසිරෙන දේවල් ඉවත් කරලා යම් කිසි එක කමඨහනක එක භාවනා කර්මස්ථානයක සුවපත් වේවා කියන වචනය තුල බුද්ධෝ කියන වචනය තුල අරහන් කියන වචනය තුල සම්මා සම්බුද්ධෝ කියන වචනය තුල ඒක නිතර හිත නගා ගැනීමෙන් භාවනා බහුලීකම්ම වශයෙන් නිතර හිතට නගා ගැනීම තුලින් යම් කිසි සමාධියක් ඇති කර ගැනීම ඒක ලොකු සාහනයක් නිදිපෙති වලින් ලබන්න බැරි පුදුම විදිහේ සාහනයක් වෙන නොයෙකුත් උපක්‍රම වලින් මද්ද්‍රව්‍ය වලින් ලබන්න බැරි විදිහේ පුදුම මානසික නිරාමිෂ ප්‍රීතියක් ලබන්න පුළුවන් අන්නේ යම් කිසි සමාධි මට්ටමකට පැමිණියාම ඒක සඳහා උත්සාහවත් යුතුයි එතකොට ඒ ගිහි හෝ යා පැවිදි හෝ යා යම් කිසි කෙනෙක් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආනාපාන සති කියලා කියන මේ ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කිරීම ආදීනයිකුත් කර්මස්ථාන භාවනා කර්මස්ථාන තිබෙනවා ඒවා දන්න අයගෙන් අහ කියාගෙන නිරන්තරයෙන් තම තමන්ගේ දිනදා කටයුතු අතර මේවා කල් දාන්නේ නැතිව අප්‍රමාදීව මහලු වයසට විශ්‍රාම ගත්තට පස්සේ මේවා කරනවා කියලා හිතන්නේ නැතිව එදිනදා ජීවිතයේ ලැබෙන ඉඩකඩ ලැබෙන අවස්ථාවල් වල ටිකෙන් ටික පුරුදු කරලා කලක් කරගෙන යනකොට යම්කිසි සමාධියක් තත්ත්වයක් ලබා ගන්නට පුළුවන් ඊළඟට මේ සමාධියෙන් ගත යුතු වැඩේ මේ ශාසනයේ බුද්ධෝත්පාද කාලයක විහැකි උතුම්ම ප්‍රතිඵලය උතුම්ම ලාභය තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් මේ සියලු සසර දුක් නිදීමයි බුද්ධෝත්පාද කාලයකම පමණක් ලැබිය හැකි ඒ උතුම් භාග්‍ය ලබා ගැනීමට නම් ඊළඟට කරන්න ඕනේ ප්‍රඥාව වැඩිමයි. සීල සමාධි ප්‍රඥා. ප්‍රඥා කියලා කියන්නේ විදර්ශනාව කියලා කියන විශේෂ දැකීමක්. විදර්ශනා ප්‍රඥාව. මේ ප්‍රඥාව කියන එකට ප්‍රතිවිරුද්ධව විරුද්ධ පැත්තෙන් තියෙන මෝහයයි, මුලාවයි, මෝඩකමයි, අවිද්‍යාවයි. මේක තිබෙන තාක් මේ මෝඩකම මුලාව තිබෙන තාක් ලෝකයා අඳුරේ ඉන්නේ. මුලාව කියන එක, මෝහය කියන එක අන්ධකාරයට සමානයි. ප්‍රඥාව කියන එක ආලෝකයට සමානයි. මේ දෙක අතර වෙනස ඒ තුලින් වටහා ගන්න පුළුවන්. එතකොට මේ මේ මුලාව ඉවත් කරලා මේක ඉවත් කරන්න වියදමක් කියන්නේ නැහැ. මේක උගතුන්ට පමණක් ධනවතුන්ට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සංඝයා වහන්සේලාට පමණක් කරන්න පුළුවන් කියලා හිතන්න නරකයි. මේක මතු කරගන්න ක්‍රමයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා එක තිබෙනවා. මේකුත් ආකාරයෙන් ප්‍රකාශ කළා. සතර සතිපට්ඨානය වඩන්න ඕන. මේ අර කලින් සඳහන් කළා වගේ මේ සතිපට්ඨාන කියලා කියන්නේ මේකත් මේ සතිපට්ඨාන කියන එක සිංහලට කරලා ගත්තොත් ඒකත් සිහි වටන. පැරණි වචනේ සිහි වටන්, සිව් සිහි වටන්. ඒකයි නියම සිහි වටනය. නියම මතක වස්තුව. බාහිර ලෝකයේ අපි උපකාර කරගන්නවා අපට ඇහැට පේන දේවල් අතින් අල්ලන්න පුළුවන් දේවල් මතක වස්තු හැටියට අපි තියාගන්නවා හංගගෙන එහෙම නැත්නම් ගෙදර වල විශිෂ්ට කාමරවල මතක් වෙන්න නමුත් නියම මතක වස්තුව මේ තමන්ගේ හිතේ ඇතුලේ ඇති කරගන්න ඕන. ඒව තමයි සීවටන් කියලා කියන්නේ සතිපට්ඨානය. සතරාකාර සතිපට්ඨානයක් තිබෙනවා. මොනවද? මේ කය, කයෙහි කය අනුව බලමින් වාසය කරයි. ඊළඟට මේ කියන්නේ තමාගේ ශරීරය, මේ ශාරීරික ස්වභාවය මෙනෙහි කරන්න ඕන. මේක මුතු මැණික් වලින් හදලා එහෙම නැත්නම් යකඩ මේ වාහනේ වලින් හදලා ඒ විදිහට වාස්තු කරලා තිබෙන දෙයක් නෙවෙයි. මේක ඇතුලේ තිබෙන කුණප රාශිය දෙතිස් කුණප කොට්ටාසය මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු වලින් සකස් වෙච්ච මේ ශරීර කූඩුව මේකේ යථා ස්වභාවය දකිමින් වාසය කරන්න ඕන. ඒක සිහිවට නෑ. ඒකයි මතක වස්තුව. ඒක සිහියට නගා ගන්න ඕන. ඊළඟට මේ කයෙහි තියෙන වේදනාවල් සැප වේවා දුක් වේවා ඒ දෙකන මැද මධ්‍යස්ත වේවා මේ වෙන වේදනාවල් එන යන හැටි. මේ වේදනානුපස්සනා කියලා කියන වේදනාවන් අනුව බලමින් වාසය කිරීම. ඊළඟට චිත්තානුපස්සනා මේ සිත සිතත් හරියට අර සංඥා එළි වගේ ඒ අවස්ථානුකූලව මේවා රාගය, ద్వේෂය, මෝහය ආදී සිත ඒවට අනුව සිත වෙනස් වෙන ආකාරය ඊළඟට ධම්මානුපස්සනා කියලා කියන්නේ එතන ධම්ම කියලා කියන්නේ සිතට එන අරමුණු. සිතට අරමුණු වන දේවල්. මේ අරමුණු වන දේවලුත් මේවා එනවා යනවා. ඔන්න ඔය විදිහට මේවා දිහා නිතර සෙවිල්ලෙන් බලාගෙන ඉන්නකොට මේ තුලින් මතුවෙන්නේ මොකක්ද? මේ ලෝකයේ නිත්‍ය කියලා කිසිම දෙයක් නැහැ. හැම දෙයක්ම ඇති වෙනව නැති වෙනවා. ඇති වෙනවා පවතිනව නැති වෙනව ස්වභාවයක් තිබෙනවා හැම දෙයකම. මේ ශරීර කූඩුවත් මේක මේ ඇති වෙනවා ඊළඟට පවතිනව නැති වෙනවා. මේක ශීක්‍රාකාරයෙන් පේන්න පටන් ගන්නවා. අපි සාමාන්‍යයෙන් උපදීම තරුණ වයස මහලු වයස මරණය කියලා විදිහට කියන ඒ විදිහට තත්ත්වෙන් නෙවෙයි ගැඹුරින් පේනවා. මොහොතක් පාසා මේ ශරීරය ගෙවි යනවා. ඊටාම ශීක්‍රයෙන්. ඊළඟට ඒ වගේම වේදනාවල්. ඒ වගේම මේ සිත වෙනස් වෙනවා. සිතට එන සිතිවිලි මේවා එන යන ආකාරය බැලමින් සිටීම ඇතිවීම නැතිවීම දැකීම මේක තුලින් තමයි ප්‍රඥාව වැඩි විදර්ශනාව වශයෙන් යඹුරින් පේනවා මේ හැම එකක්ම මෙතන මම යමාගේ කියලා ගත යුතු දෙයක් නැති බව මේක අනිත්‍ය දෙයක් බව අනිත්‍ය නම් මේ නිසාම දුකයි මේක නිතර වෙනස් වෙනවා නිතරම පෙළෙන ස්වභාවයක් තිබෙනවා පීඩාව විඳිනවා වෙනස් වෙන ස්වභාවය මේකට වාස්තු කරන්න ඕන රෙපෙයාර් කරන්න ඕන මේක මහා කරදරයක් ඊළඟට ඒ වගේම මේ හැම එකකම මමයි මාගේ කියලා ගන්න පුළුවන් සාරයක් නැහැ, හරයක් නැහැ, අරටුවක් නැහැ. මේක කෙහෙල් කඳක් වගේ සංස්කාර ගොඩක්. මේක මේ අරටුවක් නැති පතුරු ගොඩක් කියන ඒ අවබෝධය තමාටම එන්න ඕන. මෙන්න මේ තමාම මේ අවබෝධය ලබා ගැනීම නිසා තමයි මේ ධර්මයේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ. මේ ධර්මය මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ ස්වාක්ඛාත වූ ධර්මය සම්දිට්ඨිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනායිකයි, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි කියලා. හන්දි ටික කියලා කියන්නේ මේ මනමින් දේශනා කරන ධර්මයේ ස්වභාවය මොකද්ද? මේක තමාටම දකින්න පුළුවන්. හන්දි ටික මෙලොවම Tamanටම දකින්න පුළුවන්. පරලෝකයට ගිහිල්ලා මේකේ සත්‍යතාව දකින්නව නෙවෙයි මෙලොවම Tamanටම අස්මනා පිට දකින්න පුළුවන් හන්දි ටිකයි. අකාලිකයි. කල් නොයාම මෙහි තමන් ගමන් කරන මාර්ගයේ ධර්ම මාර්ගයේ ඒ ආනිසංස නෙලා ගන්න පුළුවන්. මෙහි ප්‍රතිඵල මේ මේ ජීවිතේදීම කල් නොයාම දකින්න පුළුවන්. ලෝභසිත තමා තුල ලෝභයක් ඇති වුණා කියලා කෙනෙක් දැනගත්තා නම් ඒක උත්සාහයෙන් ඉවත් කරගත්තා නම් පරිත්‍යාග චේතනාවෙන් එතකොට දන්නවා දැන් ඉස්සෙල්ලා ලෝභ සිත තිබුණා දැන් ඒක නැහැ. මේ ප්‍රමාණයට යම් කිසි ප්‍රමාණයකට ලෝභයක් තිබුණා ඒක ඉවත් කරා. මේක සම්පූර්ණ ලෝභය ඉවත් කරාම ඊට වැඩිය කොච්චර සහනයක්ද? දේශය පිළිබඳවත් එහෙමයි, මෝහය පිළිබඳවත් එහෙමයි. ඒක Tamanටම දකින්න පුළුවන්. අකාලික කල් නොයවාම එහි විපාක ලැබෙනවා. ඊළඟට එහි පස්සික ඒව බලව කියලා කියනවා. එවිත් බලන්න කියලා. බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා බලනවා කියලා නෙවෙයි මෙතන ධර්මයයි කියන්නේ. ධර්මය කියනවා ඇවිල්ලා මේ මාව ක්‍රියාත්මක කරලා බලන්න. එතකොට මේකේ ප්‍රතිඵල දකින්න පුළුවන් කියලා එහිපස්සික. ඕපනායික කියලා කියන්නේ මේ එකකින් එකකට ඇදගෙන යනවා. එකකට එකක් සම්බන්ධයි. සම්මා දිට්ඨි කියලා කියන හරි දැක්ම ඇති වුණා නම් ඒ හිතේ ඒ හරි දැක්ම අනුව හරි සිතවිලි ඇති වෙනවා. හරි සිතුම් පැතුම් ඇති වෙනවා. හරි දැක්ම ඇති වුණා නම් හරි සිතුම් පැතුම් ඇති වෙනවා. හරි සිතුම් පැතුම් ඇති වුණා නම් හරි කීම් ඇති වෙනවා. හරි කෙරුම් ඇති වෙනවා. හරි දිවි පැවතුම් ඇති වෙනවා. ඊළඟට ඒ වගේම හරි වෙරදරුම් උත්සාහ කිරීම ඇති වෙනවා. හරි සිහි කිරීම කරුම් ඇති වෙනවා. හරි සිත් එකඟ කරුම් ඇති වෙනවා. ඔය අපි කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් ප්‍රකාශ කරන කාරණා. ඒ විදිහට සම්පූර්ණ ජීවිතය පිළිබඳ පරිවර්තනයක් ඇති වෙන්න පුළුවන් එකින් එකට ඇදගෙන යනවා ධම්වැලක පුරුක් වගේ ඕපනයික. අන්නේ தත්ත්වය නිසා පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි. මොනැත්තන් විසින් අර කියාපු අර නංගලකුල ස්වාමීන් වහන්සේ කළා වගේ ඒබඳු වේනුව නැත්තන් විසින් නිකම් පඬිතෙයින් නෙවෙයි ඒබඳු වේනුව නැත්තන් විසින් තමාටම පච්චත්තං වේදිතපෝ තමාටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මේ ධර්මයේ යථා ස්වභාවය නිර්වාණ ධර්මය අන්නේ විදිහටයි බුදු පියාණන් වහන්සේ එතකොට මේ ධර්මයේ පිළිබඳව ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ මේ මාර්ගය මේ ශික්ෂා මාර්ගය තමයි ශීල සමාධි ප්‍රඥා කියලා කිව්වත් සති සමාධි ප්‍රඥා කියලා කිව්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කිව්වත් මේ කොයි ආකාරයකින් කිව්වත් මේ නිර්වාණ මාර්ගයයි මේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? මේ අති භයානක සංසාර දුක්ඛය. ඉතින් කිසිම ශාස්ත්‍රවරයෙකුට සොයාගන්න බැරි වුණු විසඳුම බුදු පියාණන් වහන්සේ මතු කළ දුන්නේ. මේ ලෝකේ යථා ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුල තිබෙනවා. මේ හැම දෙයකම මේ ලෝකයා නිත්‍ය කියලා හිතාගෙන ඉන්න මේ එකකවත් නිත්‍ය ස්වභාවයක් නැහැ හැම එකක්ම වෙනස් වෙනවා අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසා මේක දුක් ස්වභාවයක් නිතරම දුකින් පෙළෙනවා. ලෝකයා සැපේ කියලා හිතන ටිකක් දුකයි. ඒ විදිහට මුළු මහත් පංචස්කන්ධයම මේ අල්ලගෙන සිටින ලෝකයා උපාදාන හැටියට තණ්හා හැටියට අල්ලගෙන සිටින හැම දෙයක්ම දුකගෙන දෙනවා කියලා බුදු පියාණන් වහන්සේ කියලා ප්‍රකාශ කළා. අන්න ඒක නිසා ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන උතුම් විමුක්ති සුවය තමයි නිර්වාණ සුඛය කියලා කියන්නේ. ඒක සඳහා යන මාර්ගය යර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ මාර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල ප්‍රතිවේදයෙන් තමයි යම් කිසි කෙනෙක් මේ අති භයානක සංසාර දුකෙන් ඒ දුක් නිවාරණය කරගන්නේ. අන්න ඒ විදිහට දැන් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන මේ මේ ධර්ම කතාවෙනුත් මේ ගාථාවෙනුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අදහස් මේ ධර්ම කතාවේ අඩංගු වෙන අදහස් තමන්ගේ හිතවලට දමාගෙන මේ අනුව මේ අලුත් අවුරුද්දේ තමන්ගේ ජීවිත හැඩ ගස්වා ගන්නට තමාම චෝදනා කරගෙන තමාටම චෝදනා කරගෙන තමාම තමා සමග මැන බලලා මේ කියාපු මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් යම්කිසි සිතක් ශාන්තියක් සාහනයක් දැනසීමක් මේ ජීවිතය තුළදී මතු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් එතකොට අපි මෙතෙක් මේ ප්‍රකාශ කළ කාරණා මේ පින්නතුන්ගේ සිත්වල කුසල් චේතනා රාශියක් ඇති කිරීමට උපකාරවත් වුණා. මේ ශීල සමාදානය, මේ සිල් සමාදන් වීම තුලින් ඒ තමන්ගේ ශීලය ප්‍රතිසංස්කරණය කරගෙන ඒ පිළිබඳ අදිෂ්ඨානයක් හිතට දාගත්තා ඒකත් කුසල් චේතනාවක් සීලය වශයෙන් ඊළඟට මේ ධර්මය අසන අවස්ථාවේ සමාධි වශයෙන් ඒකට හිත යදීමෙන් යම්කිසි ප්‍රමාණයක සමාධියක් ඇති කරගත්තා ඊළඟට යම් ගැඹුරු වැටහීම් ඇති වුණා නම් ඒකත් ප්‍රඥාවට අයිති අනිත් පැත්තට කල්පනා කරලා බලනවා නම් තවත් විදියකින් කල්පනා කරලා බලනවා නම් නිවනට උපකාර වන ඉන්ද්‍රිය පහක් තිබෙනවා සද්ධා සද්ධාව තිබෙනවා තියෙන්න ඕනේ ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ශ්‍රද්ධාව අනුව ගිය වීරිය තියෙන්න ඕන ඊළඟට වීරිය මුල් කරගෙන ඊළඟට සතිය හොඳ සිහිය සිහිනුව නැති වෙන්න ඕන ඒක තුලින් සමාධිය තහවුරු වෙන්න ඕන ඊළඟට ප්‍රඥාව කියලා කියන ගැඹුරු වැටහීමෙන් ඕන ඔන්න ඒවා ඒ ඉන්ද්‍රියන් ඒ තමන්ගේ චිත්තසංතානෙ දිනු කර ගන්නටත් මේ ධර්ම ශ්‍රවණේ උපකාර වුණා. අන්නේ විදිහට කල්පනා කරගෙන මෙතෙක් මේ රැස් කරගත්තු ආ වූ ඒ කුසල සම්භාරය, ඒ කුසල චේතනා රාශිය, ඒ කුසල ධර්ම රාශිය මේ ජීවිතයේදීම ඒ සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවේදීන් තුම් ඒ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට අපට උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලාම ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ මේ ස්ථානයට අධිග්‍රහිත යම් දෙවි දේවතාවුන් සහ ඒ වගේම ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් ඒ යම් කෙනෙක් සිටිනවා නම් හැම දෙනෙක්ම මේ ධර්ම ශ්‍රවණයමය ධර්ම දේශනාමය කුසලයේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කර ගන්නවා නැසීමේ පරිලෝකියාව යම් තාක් ඥාති වූයේ ඥාතිනු අවීචිය පටන් අකනිටා දක්වා වූ පින් කැමති නිවන් කැමති යම් තාක් සත්‍ය වේද හැම දිනෙකම මේ ධර්ම ශ්‍රවණ මේ ධර්ම දේශනාව මේ කුසල අනුමෝදන් වී පැතු යම් බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනාව అంటే దెన్ మే విజేత మే దాతా కియలా ఏతిన్ పమనవణెత్తావతా చం హింసా తం సంపన్నతః భుదీతి తా తం తం తం సంపత్తియా తా తం చం హింసా సంపన్నతః భుదీతః ఆకలక్షరం తం namu di kor di kor dihakati ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිවා සංඝ කම්මේන මාමිවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මා තේ භවත්පන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.